තවත් මේ දෙවැනි වල අහන තව ප්‍රශ්නයක් තියෙනවා. සතර සතිපට්ඨානයේ ප්‍රායෝගිකව ගිහි ජීවිතයේ තුලදී වඩන ආකාරය සරල උදාහරණ මගින් පැහැදිලි කරලා දෙන්න කියලා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා. මේ අනුපස්සනා හතරක් තියෙනවා වඩන්න. මනසේ සීනුවණින් යුතුව සිහි කරලා බලන්න. තියෙන කාරණා හතරක්. මේ කාරණා හතර තුලින් මේ කාය කියන වචනේ පෙන්නන කොටසක් තියෙනවා මේ සතර මහා භූතයන්ගෙන් සකස් වෙලා. ඒ සකස් වුණු සතර මහා භූත කොටස් අප්‍රමාණයක් එකතු වෙලා හටගන්න යම් යම් දේවල් තියෙනවා මේ මනුස්ස ලෝකේ නැත්නම් මේ සියලු ලෝකවලම සතර මහා භූතයන්ගෙන් හටගත් දෙයින් සකස් වුණ යමක් ඇතනම් ඒවා ඔක්කොම කාය සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච රූප කාය හැබැයි මේ තුල තියෙනවා වැදගත් දෙයක් ඔක්කොම බලන්න දෙයක් නැහැ බැලිය යුතු දෙයක් තියෙනවා මුල පටන්ගෙන හොයාගෙන. ලෝකේ කොච්චර කායේ තිබුණත් සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච විවිධාකාර දේවල් දකින්න තිබුණත් මොනවද ඒවෙන් තිබිලා තියෙන්නේ හැදිලා තියෙන්නේ සතර මහා භූතයන්ගෙන් ඇහැ හැදිලා තියෙනවා කන හැදිලා තියෙනවා නාසය දිව කය කියන මේ මේ ටික හැදිලා තියෙනවා ඒ වාගේම ඒවට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ නිමිති ඒ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන කොටස උ. ඒ නිමිති හට ගැනීමට හේතු වෙන බාහිර ලෝකයක්. ඔය කියන සතර මහා භූතයන්ගෙන් හටගෙන කායයන්ගෙන් හටගෙන තියෙනවා. දැන් අපිට බුදු පියාණන් වහන්සේ කායानुපස්සනාව වඩන්න කියලා පෙන්වුව තැනක් තියෙනවා. යං ලෝකේ පිය රූපං සාත රූපං ittesa තණ්හා itta uppajjamana uppajjati itta nivisamana nivisati මේ තෘෂ්ණාවක් තියෙනවා මේක තමයි මේ ලොකු ප්‍රශ්නේ සසරට ඇදලා දාන්න බැඳලා දමන පළවෙනි කාරණේ තියෙන්නේ උතන දුකට හේතුව තියෙන්නේ උතන ඔන්නේ තෘෂ්ණාව යම් තැනක හට ගන්නවා නම් ඒ හට ගන්න තැනත් ඇයි එතන ඒක හටගන්නේ ඕක දැනගෙන දැකලා ඒක නැති කරන ක්‍රමයේ තීරුම් අරගෙන ඒ ක්‍රමයේ අනුගමනය කරලා නැති කරගත්තොත් දුකට හේතුව නැති කරගත්තා වෙනවා. නැත්නම් තෘෂ්ණාව නැති කරගත්තා වෙනවා. ඉතින් මේ තෘෂ්ණාව තෘෂ්ණාව කිය කී හිටියට කොහෙද හටගන්නේ? කොයි කොයි තැන්ද ඒවට හේතු වෙන්නේ කියලා විග්‍රහ කරලා තේරුම් ගත්තේ නැත්නම් අපිට පුළුවන්කමක් නැති වෙන තෘෂ්ණාව හටගන්න තැන් ටික හොයාගන්න. ලෝකේ හටගත්ත කියන වචනේට ඉස්සෙල්ලා අපි දකින්න ඕනේ ওই ටික. මේ ආර්ය විනයේ ලෝකේ කියන්නේ දුක්ඛ ස්කන්ධේ. විවිධ ක්‍රමවලින් ලෝකේ විග්‍රහ කරනවා ආර්ය විනයේ ලෝකයේ. යම් තැනක පංචකාමයක් ඇද්ද ඒ කාමයට කියනවා ආර්ය විනී ලෝකය. මේක ක්‍රමයක්. යමක් හේතු කොටගෙන දුකක් ගොඩ නැගිනවද? අන්නේ දුක්ඛඳ ගොඩ නැගින්නා වූ යමක් ඇත්නම් ඒකලත් මේ ආර්ය විනී ලෝකය කියනවා. මොනවද මේ දුක්ඛඳ ගොඩ නැගින්නේ? ඇහැ නිසා, කන නිසා, දිව නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, මන නිසා ඒවා තමයි මේ මුල් වෙන්නේ ප්‍රධාන සුවිච් එක. ආසාවන් ගොඩනගන්න හේතු වෙන ප්‍රධාන මූලස්ථාන. කොච්චර රූප තිබුණත් ඇහැ සම්බන්ධ වෙලා තමයි ඒවේ ආස්වාදයන් එන්නේ. කොච්චර ශබ්ද ලෝකේ තිබුණත් කන සම්බන්ධ කරලා තමයි ආස්වාදයන්ට ඇදලා ගන්නෙ. ඇදෙන්නේ. කොච්චර සුගන්ධවත් දේවල් ලෝකේ ප්‍රියමනාප සුගන්ධවල් තිබුණත් නාසය සම්බන්ධ කරගෙන තමයි ඒව ආග්‍රහණ ආස්වාද විඳින්නේ කොච්චර රසයි කියන දේවල් ලෝකේ තිබුණත් දිව සම්බන්ධ කරගෙන තමයි රස කියන ඒවා ඉන්නේ ආස්වාද විඳින්නේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය අපි ලබන්නේ ඕවෙන් පහස දෙන වස්තු කොච්චර ලෝකේ තිබුණත් මේ කය නැමැති ඉන්ද්‍රියෙන් තමයි මේ පහස ලබන්නේ. මොන සුන්දර මානසිකත්වයක් ලෝකේ ගොඩනගන්න හැකියාව තිබුණත් මන කියන ඉන්ද්‍රිය නිසා තමයි ඔය ඇදලා අරගෙන ආස්වාදේ ලබන්නේ. රූපාස්වාද, ශබ්දාස්වාද, ගන්ධාස්වාද, රසාස්වාද, පොට්ටබ්බාස්වාද, ධර්මාස්වාද කියලා. මේ ආස්වාද ඉවන හයක් තියෙනවා විදිහට ලෝකෙ පිළිබඳව. ඔන්න ඔය හය නිසා තමයි ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් අපිට දකින්න හම්බෙන්නේ දැනෙන්නේ. අන්න ඒ මුල් කරගෙන තමයි ඒ ඇසුරු කරගෙන තමයි තණ්හාව පහළ වෙන්නේ, පවතින්නේ. එදා ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් බලන්න ඔන්න ඔය ටික. මොකක් නිසාද? ඒ ප්‍රියමනාපයක් ඇති කරන්නා වූ ආස්වාදය හරි වැදගත් කියලා දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය ඇති නිසාම අනි ඒව ඇසුරු කරන්න නැත්නම් කොච්චර හොඳද මෙහෙම අදහසක් එනවා එහෙම අදහසක් නැත්නම් ලෝකේ වනවාසී වුණාම මොකටද කියලා අදහසක් එන්නේ ඊළඟට ඇත් දෙක අඳ වෙලා නම් මේ ලෝකේ කොච්චර ලස්සනයක් තියෙනවා කිව්වම මට මොකටද කන් දෙක විහිරි වෙලා නම් මේ ලෝකේ කොච්චර මිහිරි හඬ තියනවා කිව්වත් මටම කොටද නාහෙට ගඳ සුවඳ දැනෙන ස්වභාවයක් ඇති ඉන්ද්‍රිය දුර වෙලා නැති වෙලා ගියා නම් ඉම්බට මොකුත් දැනෙන්නේ නැන්නම් කොච්චර සුගන්ධයක් තිබුණත් මට මොකටද දිවට මොකෝ රස දැනෙන්නේ නැතුව ගියා නම් එහෙම රස දේවල් කොච්චර තිබුණත් ඇති වෙන්නේ මොකද්ද මට අදහස ඉන්නේ ඕමයි ශරීරයට කිසිම ස්පර්ශයක් දැනෙන්නේ නැතුව ගියා නම් එහෙම ලෝකේ කොච්චර ප්‍රියමනාප ස්පර්ශිකය දැවුනත් මට මොකද ලවන්න බෑනේ. හිතරත් ඕන ඕන දේවල් හිතන්න බැරුව ගියා නම් කොච්චර මනෝරාජ්‍යයන් වහන්සේ සුන්දර මානසිකත්වයන් තිබුණත් මොකද? Tamanටම තේරෙනවා. ඒවා නිරුපද්‍රිතව හොඳට තියෙනවා නම් ඒවට අරමුණු වෙනවා නම් ඒවා නිසා ගොඩ නැගෙන්නා වූ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් වෙත බැඳිලා ඒවා හොඳයි කියන නිගමනයක් එනවා. ඊ ආස්වාදේ කොච්චර වටිනවද? එහෙම නිගමනයක් එන්නේ මොකක් නිසාද? ඊ ආස්වාද වටිනවා කියලා හිතා ඉන්නේ වටින නිසාද කියලා බැලුවේ නැති නිසායි. වටිනවයි කියලා හිතා ඉන්නවා. වටිනවද කියලා දැක්කේ නැති නිසා. ඇයි දැක්කේ නැත්තේ? විද්‍යාව නැති නිසා. එහෙනම් මොකද්ද තිබුණේ? අවිද්‍යාව. මෙන්න අවිද්‍යාවේ ලක්ෂණේ ලෝකේ හරි වටිනවා. ලෝකේ වටිනාකම යන්තරමක් දැනෙනවා නම් ඒ තරමට ඔහු ළඟ අවිද්‍යාව නැగిලා. Tamanට මොනවා හරි ලැබුණොත් හිතලා බලනවා. මම අගමැති වුණොත් ජනාධිපති වුණොත් සිටුවරයෙක් වුණොත් කෝටිපතියෙක් වුණොත් ලෝකේ පළවෙනි කෝටිපතියා වුණොත් මට මේ මේ සම්පත් ලැබුණොත් එහෙම හිතලා බැලුවොත් එහෙම අනේ වැඩක් නැහැ. අවංක හිතකින් මෙහෙම ආවනම් අන්න එතන වැදගත් දෙයක් ඔහු දැකලා තියෙනවා. ඔහුට අවිද්‍යාව හුඟා දුර වෙලා. හැබැයි ඒක එන්නේ කොහෙන්ද? විද්‍යාව පහළෙන වැඩ පිළිවිල ඔහුට මතු වුණා නම් තමයි ඒ අවිද්‍යාව දුරු වෙලා ඒ ආකාරයෙන් ලෝකේ ගැන බලාපොරොත්තු නැති වෙලා යන්නේ. එහෙම වුණා නම් දකින්න ඕනේ යම් තරමකින් අවිද්‍යාවෙන් නිදහස් වෙලා කවදාවත් හම්බෙන්නේ සම්මා සම්බුද්ධ ශාසනය තුල ශාසන ධර්මයේ අහලා ඒ ධර්ම අවබෝධයක් ලැබිච්ච නැති කෙනෙකුට ලෝකේ වටිනාකම අඩු වුණා කිව්වොත් ඒක වෙන්නේ නැහැ. ඉතින්ට වල අතන හොඳයි කියලා අදහසක් එනවා මිසක් කොතරත් හොඳ නැහැ කියන අදහස නම් කවදාවත් ගන්න බෑ. බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ආලාල කාලාම උද්දකාරාම පුත්ත කියන පිරිසත් මේ කාම ලෝකේ කිසිම වැඩක් නැහැ කියලා හිටියා. රූපාවචර බ්‍රහ්ම ලෝකෙත් වැඩක් නැහැ කියලා හිටියා. ඒ වුණාට හරි වටිනා දෙනක් තියෙනවා. ඒ තමයි නේව සංඥා නාසඤ්ඤායතනේ නැත්නම් ආකින්චඤ්ඤායතනේ ওই දෙක කියලා හිටියා. ලෝකෙම රැඳිලා කොතන හරි. එහෙනම් ওই පල්ලෙහා තමයි අනික් අය ලෞකිකත්වයේ ඉන්නේ. මෙහෙ හොඳ නෑ දෙව්ලෝ හොඳයි එක්ක එතන බැඳිලා. මෙහෙයි දෙව්ලෝයි දෙකම හොඳ නෑ බඹලෝ හොඳයි තව පිටසක් එතන බැඳිලා. ওই ගති ලක්ෂණ වල බැඳිලා කොතන හරි බැඳෙනවා අරීට වඩා මෙතන හොඳයි කියලා. එහෙනම් මේ අවිද්‍යාව ඉවරලා නෙමෙයි හොඳ දේ තව දෙයකට පරිවර්තනය වෙලා. හොඳයි කියන අදහස. ඊ ඇයට එක දෙයක් වෙලා තියෙනවා ලෝකේ කොතන හරි හොඳයි. අවිද්‍යාවෙන් යුක්ත පුද්ගලයා ලෝකේ තියෙන ලෞකික බන අහලා අහලා අන්තිමට ගන්න තීරණය මොකද්ද? අතන හොඳ නෑ මෙතන හොඳයි කියලා කොතන හරි හොඳ එකක් හොයන එකයි. බුදු පියාණන් වහන්සේ දේශනා කළ සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති කියන මෙන්න මේ මූල ධර්මයට අනුව දැක්කනම් කොතනකවත් හොඳ එකක් නෑ කියලා දකිනවා. අන්න ඒක හරි විශේෂයි. ඔන්න ඔය දැන ගැනීමට තමයි විග්‍රහය හොයාගන්න ඕනේ. එහෙනම් හොඳ ඒවා දකින්නේ කොහෙන්ද? කොහාටද හොඳ ඒවා වැටහෙන්නේ? ප්‍රියමනාප ස්වභාවය වැටහුණාමයි හොඳයි කියන නිගමනයේ එන්නේ. ආස්වාදේ තියෙනවනේ කියලා අදහස එන්නේ. ඔන්න ඔය එන තැන් ටික වල්නකොට දැකගෙන දැකගෙන යනවා. මේ ශාරීරියේ තමයි ඔය ගා තියෙන අත්‍යවශ්‍ය මූලිකම පද්ධතිය තියෙන්නේ. ඒ තමයි හොඳට පේන ඇහැ. හොඳට ඇහෙන කන. ගඳ සුවඳ දැනෙන නාසය. රස දැනෙන දිව. පහස දැනෙන කය. හොඳට හිතන්න පුළුවන් ආස්වාද විදිමින් මනෝරාජ්‍ය කර කර ඉන්න පුළුවන් හිත. ඔන්න ওই ටික ওই විදිහට තියෙනකොට තමයි බාහිර ලෝකේ අරමුණු ඇද ඇදා ඒවා සමග බැඳිලා සම්බන්ධ වෙලා ඒ නිසා ගොඩ නැගෙන විවිධාකාර ආස්වාදයන්ට හිත යන්නේ. අන්නේ වෙලාවට තමයි මේ ආස්වාදේ කොච්චර හොඳද මේක දාලා නම් යන්න බෑ. මේ ආස්වාදේ කොහොම හරි යලි යලි ගොඩ නගා ගන්න ඕනේ. මොකක් නිසාද? ආස්වාදියේ ගොඩ නැගෙන්නේ හේතු ඵලයක් වශයෙන් ආස්වාදයක් එන්න නම් සැප වේදනාවක් එන්න ඕනේ මොනෙන් හරි ප්‍රිය මధుර වේදනාවක් එන්න ඕනේ. ඒ වේදනාව සැප වශයෙන් එනකොට ආස්වාදී දැනෙනවා. එහෙනම් මේ වේදනාව කියන්නේ හේතුඵලයක්. නිකන් හම්බෙන එකක් නෙමෙයි. කොයි මොහොතක හරි වේදනාවක් යම් මාත්‍රයක් හෝ යම් තත්පර ගණනක් විනාඩි ගණනක් හෝ විඳිනවා නම් ඊට වැඩි කාලයක් හෝ විඳිනවා නම් ඒක ස්පර්ශයෙන්ම නැගෙන්න ඕනේ. ස්පර්ශය තුලින්ම වේදනාවක් නැගෙන්න ඕනේ. ඒ වගේම හිත බැඳෙන්නේ ඇලෙන්නේ දුක් වේදනාවට නෙමෙයි. ඒ වෑදි ගැටෙනවා. අඬනවා දුක් වෙනවා. අනේ මට වෙච්ච දෙයක් මෙහෙම නා වෙන්න එපා කියනවා හූල්ලනවා. ඒත් මොකෙන්ද ඉන්නේ ස්පර්ශ නිසායි. ඉත ප්‍රියවන්නා වූ අරමුණක් සැප පහසුයි කියලා ආවනම් ඊට හේතු වෙන જાතිය ස්පර්ශයක් ආවොත් ඒකෙන් තමයි සුඛ වේදනාව ඉන්නේ එනකම් එන හැම විදියෙම බෑ ගොඩනගා ගත්තාම එනවා ඒ මාත්‍රයට ඇවිදින හිටන් ස්පර්ශය ඉවරයි මොකද හේතුව දිගටම පවත්වා ගන්න බෑ ස්පර්ශයේ හේතුව බොහොම අමාරුවෙන් ගොඩනගලා ගොඩනගලා පොඩ්ඩක් කියලා හදා ගන්නවා ප්‍රියමනාප ස්පර්ශේ විලාව හදාගන්න කොච්චර මහන්සි වෙනවද ස්පර්ශ මාත්‍රේ ලබා ගන්න. කජු මාළුවා කන්න හොඳ කාලේ හරි රසයි කියලා හිතෙනවා. දැන් මොකද්ද දිවට රසයේ ස්පර්ශ වෙනකොට තමයි. නැ රස දෙන තේ ස්පර්ශ වෙනකොට තමයි කජු මාළුවේ රහ දැයෙන්නේ. දැන් කජු මාළුවක් හදලා රහ බලන්න ගියාම තත්පර කීයද ගියේ විනාඩි කීයද ගියේ හපලා ගිලින පොඩ විතරයි. ස්පර්ශ වෙච්ච වෙලාව. ওই වෙලාවේදී ඇති වෙන ආස්වාදයේ හිත බැඳිච්චේ තරම කොච්චරද කියනවනම්. දවස් ගානක් එසේ ගිහිල්ලා අර පණුවන් විසි කර කර මිරික මිරික පුහුලන් කඩ කඩ අර අත හොදනවා ගඳ ගන්නවා අනිසැල්ලේ කලු ගේනවා කපනවා කිරි ගෑවුනහම අලු ගන්නවා රටි ඇතිව කර කර. ඉතින් ඕක හදලා උයන්නේ අර කජු මාළුවේ රහ ගැන හිත හිතා අර විඳින සියලුම දුක මතක නැහැ. කජු වත්තක් තිබුණා හැඟවිලා තිබුණේ ඒකේ තමයි හොඳ කජු ටික තිබුණේ අපේ වාසනාවට කවුරුවත් ඒක දැකලා නැහැ. එහෙමත් සතුටු වෙනවා. දැන් ඔක්කොම කරලා සතුටු වෙන්නේ මොකක් බලාගෙනද? හපලා ගිලිනකන් සුළු වෙලාවක් කී වතාවක් හරි හපලා ගිලි. බත් පිඟානේ බත් ටික කාලා ඉවර වෙනකන් හපලා ගිලින ඒ පොඩ්ඩ තමයි තිබුණේ. හපලා ගිලින ටිකට වේදනාව දැනෙනවා, ගෙවෙනවා, දැනෙනවා, ගෙවෙනවා. ඒ දැනිච්ච හරිය ඔක්කොම එකතු වෙලා බලපුවාම විනාඩි දෙකක් නැහැ. ආස්වාදයේ ඉඳපු ටික. මොකෙන්ද ලැබුණේ? රසයට හේතු වෙන්නා වූ දේ ස්පර්ශ වෙලා. එතර මේ ස්පර්ශ වුණාම වේදනාවක් දැනෙනවා ස්පර්ශ වෙන්න හේතුවක් තියෙන්න ඕනේ. මොකේ ස්පර්ශ වෙලාද? කුමක් ස්පර්ශ වෙලාද මේ රහ දැවුනේ? කජු මාළුව දිවට ස්පර්ශ වෙලා. දිව නිරුපද්දිතව තියෙන්න ඕන රහ බලන්න පුළුවන් විදිහට ප්‍රාණවත්. ඒ වෙලාවේදී ඒකේ ගැලපෙන්න හදාගත්ත හොඳ කජු මාළුවෙකුත් තියෙන්න ඕන. දෙකේ කර තියෙනකොට දිවර තියන ඒක හපනකොට දිවේ ගෑවෙනකොට ගෑවෙන ගෑවෙන මොහොත ටිකක් වෙලා රහ දැවෙනවා. අපි දකින්නේ එච්චරයි. නමුත් ඒකේ ගැඹුරු පැත්තක් තියෙනවා ඒ රහ දැවෙන ක්‍රමේ අරමුණ ස්පර්ශ වෙලා ඒ ස්පර්ශය නිසා වේදනාවක් හටගෙන සුඛ වේදනාවක් ඇති වෙලා ඉතින් ඒ හැඟීමට ඒක දැනිලා සංඥා චේතනා ඒකාග්‍රතාව මානසිකාර ආදී වශයෙන් තියෙන චෛතසික කිනේ වැහැදිලා හිතා ගොඩ නැගිලා අර ආයතන නිසා ඒ ගොඩ නැගුණේ සකස් වෙන ක්‍රමයක් තියෙනවා ඉන්ද්‍රිය නිසා ඉන්ද්‍රිය මුල් කරගෙන මෙන්න මේකට අවශ්‍ය කරන කාරණා ටිකට මේ ඇහැ තියෙන්න ඕනේ කන තියෙන්න ඕනේ නැහැ. ඒ වගේ දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය තියෙන්න ඔහොම ආස්වාදයක් එනකොට ඒ සුඛේ විඳ ගන්න. කොච්චර දුක් විඳලා හරි తాවකාලික මොහොතේ කොච්චර හිත වැදිලා තියනවාද කියලා හිතනවනම් ඒ සියලු දුක් ඉවසලා සද්දෝසින් ඉවසනවා අර පුංචි මාත්‍රේට. ඒ මාත්‍රේ මතක් වෙන මතක් වෙන ගානේ විදින දුක යටපත් වෙනවා. අන්න එහෙම එකක් මහ පුදුමාකාර දෙයක් තියෙනවා. ওই රස මාත්‍රයන්ට. ඒවා හොඳයි කියලා නිතරම හිතනවා. සසරේ අප්‍රමාණ කාලයක ඉඳලා හිතාගෙන ආවේ මොකද්ද? ඒවා නරකයි කියලා නෙමෙයි. අර දුක ඔක්කොම විඳින්නේ හොඳ එකක් බලාගෙනනේ. ඒ තරම් වටිනාකමක් ලෝකේ තවත් නැහෙනි. යන්තරම දුක් විඳනනම් අර රස මාත්‍රේ ඊට වඩා වටිනවනේ. මෙන්න මෙහෙම අවිද්‍යාවේ නිගමනයක් දීලා තියෙනවා. ආස්වාදයේ වටිනවා කියන්නේ ඔන්නේ වටිනවා කියන නිගමනේ තමයි අවිද්‍යාව කිව්වේ. අවිද්‍යාවේ ලක්ෂණය ඕකයි. දැන් මොකෙන්ද මේ වටිනේවා ගන්නෙ? ඇහැ නැත්නම් කන නැත්නම් නාසය නැත්නම් දිව නැත්නම් කය නැත්නම් මන නැත්නම් ඔය එකක්වත් ගන්න බෑ. ඒවා ලබා ගන්න තියෙන ඉන්ද්‍රිය හයට ලෝක සත්‍යය හරි කැමති. ඉන්ද්‍රිය හය හොඳින්ද නෙමෙයි ආස්වාදයට ඔය හැය නැතුව බැරි හින්දා. ඒ වගේ මේ ආස්වාදී දෙන මූලස්ථාන හයට ඒවා ලබා දෙන්න අරමුණු දෙන්නේ මොනවැන්ද? ඒවා මගේ කරගෙන අර ආස්වාදයේ ගෙනත් දෙන කාරණා හය මම කරගෙන අප්‍රමාණ සංසාරයේ වඩා මම මගේ දෙකක් හදාගෙන ආවා. එහෙනම් මමයි මගේ කියන්නේ අවිද්‍යාවේ නිගමනයේ කියවන්න ඕකට. දැන් මොකද්ද මේ අපි එන්නේ එකින් එක හොයාගෙන මේ කයේ හැටි බලන්නේ ඇයි අපිට මේ කයක් හම්බ වුනේ ඇයි මේ කය පවත්වන්න ආසා මෙන්න මේකයි මේ හොයාගෙන යන්නේ ඇයි ප්‍රිය කරන්නේ කයට ඔන්න ඔය ටික ලබා දෙන වස්තු නිසා ඒවල හරි කැමතියි අපි හොඳ දෙයක් දැක්කොත් මගේ වස්තුව කියනවා. ඒ වස්තුව කියන්නේ හරි ආදරය කරන හොඳ දෙයකට. හිතාගෙන ඉන්නේ එකට හොඳයි කියලා. එදා චක්කු මගේ වස්තුව චක්කු වස්තු. සෝතේ කන මගේ වස්තුව සෝත වස්තු. නාහේ නැන්නම් ගානේ මගේ වස්තුව ගාන වස්තු. දිව මට රස දෙන වස්තුව දිවහා වස්තුව කය මට පහස දෙන වස්තුව කාය වස්තු. හිත මට පහස දෙන වස්තුව හෘදේ වස්තු. වස්තු හයක් හදා ගන්නවා. වස්තු පහක් හදාගෙන හය විනිකෙන් විඳිනවා. අන්න හෘද වස්තුවෙන් මනසෙන් විඳින විඳීම් මුල් කර ගන්නවා. මෙන්න මේ වස්තු ටික තියා ඉන්නේ මොකද හොඳයි කියලා වස්තු හොඳයි හින්දා නෙමෙයි. ඕවා ආස්වාද දෙන මූලස්ථාන නිසා දැන් අපි හැවටිලා ඉන්නවා ආස්වාදයේ හොඳයි කියලා. දැන් බුදුරන් වහන්සේ බලන්න කිව්වේ මෙන්න මේ ටික. මේ වස්තු නිසා ආස්වාද ගන්නවා. ඇයි මේ වස්තු වලට කැමති වෙන්නේ? ආස්වාදයේ හොඳයි කියන නිගමනය නිසා. එහෙනම් මොකද කරන්නේ? මේ වස්තු ටිකට නැත්නම් මේ කයට තියෙන ආසාව අත්හරින්න බෑ. මේ කය පවත්තන තිබිච්ච හේතුව වන ආස්වාදේ හොඳයි කියලා ඉන්න තාක්කල් ඒ ප්‍රියමනාපය හොඳයි කියලා හිතන තාක්කල් මේ වස්තු වල තියෙන ආසාව අත්හරින්න බෑ. නැත්නම් කයට තියෙන ආසාව අත්හරින්න බෑ. දැන් මේක බලන ක්‍රමයක් තියෙනවා ඒ නිසා. මේ ආසා මාත්‍රයක් ගොඩ නැගින්නේ මේ කය කොච්චර වෙහෙසවනවද? මේ කය කොයි කොයි ආකාරයෙන් ක්‍රියාත්මක කරනවද? මේ කය කියන්නේ මොකද්ද? ඒ ආශ්‍රවාදින්ද හදාගත්ත වස්තුව කෙවඳු දෙයකින්ද හැදිලා තියෙන්නේ? සතර මහා භූතයන්ගෙන් සකස් වෙලා තියෙන හැටි. ඒ හටගත් ඒවා විවිධාකාරයෙන් ගෙවෙන හැටි. කුණු වෙන හැටි, ජරා වෙන හැටි, පෝෂණය කරන්න ඕන හැටි. විවිධාකාර ලෙඩ රෝග ආබාධයන්ට ගෝචර වෙන හැටි ආදී මේ විවිධාකාර ආදීනව බලනවා මේකයි අන්නිතර දකින්නවා මේ හරි වටිනවා කියලා තියාගත්තේ මේ කය මොකටද ආස්වාදයේ වටිනවයි කියන නිසා ආස්වාදයේ වටිනවා කියලා අදහස නිසා දුක වටිනවා කියලා නිගමනයක් කරගත්තා නමුත් මොනවද මේ කය කියලා එකතු කරගත්තේ දුක්ඛ ස්කන්ධේ එහෙනම් එකතු කරගත්තේ මොකක් නිසාද? හේතුවක් උඩ. නිකන් නෙමෙයි. කොච්චර කිව්වත් අහක් කරන්න හිතෙන්නේ නැහැ. කොච්චර දුක් විඳා. කොච්චර ලෙඩ වුණත්. කොච්චර බඩගින්නේ හිටියත්. මොන විදිහේ අසනීප හැදුනත්. මොන විදිහේ දුක් කරදර ආවත්. කොච්චර වැහැරුණත්. බෑ බෑ අතහැරලා නම් බෑ අතහස වෙනවා. ඇයි මේ අදහස එන්නේ? ඒවා වටිනවා කියන නිගමනය නිසා. ඇයි වටිනවා කියන නිගමනය ආවේ? ඒවා මුල් කරගෙන ආස්වාදයේ විඳින්න හම්බෙච්ච නිසා අන්නේ ආස්වාදය මොකද්ද වටිනා දෙයක්ද ඔන්න ඕකයි බලන්න කියලා වෙන්නේ අන්නේ ආස්වාදද ගෙන දෙන දෙයක හැටි බලන්න ඕනේ අන්න එතකොට දකින්නවා මේ ආස්වාදයේ ගෙන දෙන්නේ ඒ ආස්වාදයේ කියන්නේ මොකද්ද වටිනවා කියලා ඇයි තැන දුන්නේ එකට ඒක දෙන ආස්වාදයේ දෙන වටිනාදේ මොකද්ද? ගත්තා මොහොතක ස්පර්ශයක් ලැබුවා ස්පර්ශය අනුව වේදනාවක් ආවා වේදනාව ගෙවිලා ගියා ඉවරයි. මොනවද ඉතුරු කළේ? සැනසුම ලබා දුන්නාද? සතුට ලබා දීලා පූර්ණේ කළාද නැත්නම් තවත් අසහනයක් ගොඩනගලා හිටන් ඒක කෙලවර වුණාද? බලනකොට පේනවා ආස්වාද පස්සේ ගිය කෙනා ඊ ආස්වාදයේ දහ දුක් විඳලා හිටන් ඒක ලබාගෙන විඳා මොහොතින්ම ඒක ගෙවිලා ගියා නමුත් මොකද ඉතුරුනේ නැවත හොයලා විඳපන් නැවත ඒ જાති එකක් ගොඩනගපන් කොච්චර මහන්සි වුණත් අදහස දීලා ඒක නැසීලා ගියා ඒ නිසා කවදාවත් බලාපොරොත්තු අතාරින්න බෑ ඉදිරියට එහෙම ආස්වාදයක් ආයි විඳින්න ඇත්නම් ඔය අදහස තමයි හැම වෙලෙම දෙන්නේ මෙන්න මේ ටික බලනකොට බලන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මොකද්ද ওই එක ආස්වාද මාත්‍රය තකම් වල කොච්චර දුක් වේද විඳිනවද බලපල්ලා. ඊ ආස්වාද මාත්‍රයේ ගෙවිලා යන්නේ මොනවා ඉතුරු කරලාද කියලා හොයපල්ලා. එතකොට පෙනෙයි කිසිම හරයක් ඉතුරු කරන්නේ නැහැ 1000ක් දුකකට හේතුවක් හදලා තියලා මැරෙනවා මිසක් ඒව. අන්න මේ විදිහට බලනකොට පේනවා ය ආස්වාදයන්ගේ ආදීනව. ආස්වාදියෝ මායාවක් මුලාවක් කියලා දකිනවා. මෙන්න මේක දැක ගන්නකොට අර කය පිළිබඳව තිබිච්ච ආසාව වටිනවා කියන දෘෂ්ටිය නැති වෙලා යනවා. මෙන්න මේකට ලොකු ආධාරකයක් තමයි මේ ඇසකන දිවනාසී ශරීරයේ පිහිල්ලා තියෙන කයේ තිබෙන විවිධාකාර ආබාධ බලන එක ආදීනව හොයලා බලන එක. මේ කය ඉච්ඡද අනිච්ඡද බලපුවාම පේනවා මේක නැත්නම් නිසිද අනිසිද කොහොමද නිසි කියන්නේ? මේක අට්ටියදී කියන ගතියෙන් යුක්තයිනේ. ඒ කියන්නේ මේක පෙළෙන එකක් නේ. නොපෙළෙන කයක් කාටවත් නැහැ. කයේ ස්වභාවයක් තියෙනවා. හැම කයකටම උරුම. මොකද්ද? අට්ඨියති. මේ අනිත්‍ය විග්‍රහ කරන තව ක්‍රමයක්. බුදුරජාන් වහන්සේ අනිත්‍ය විග්‍රහ කරන ක්‍රමේ. ඒ ක්‍රමෙන් ඕනේ අපි අනිත්‍ය දැනගන්න. අර්ථය වැහුවට පස්සේ අනිත්‍ය වැටහෙන්නේ නැතුව යනවා නේනම්. අට්ටි යති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. මෙන්න මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ අනිත්‍ය සංඥාව වටහා ගන්න ඒ ක්‍රමයේ බලන්න ඕනේ. කාරණා තුනක්. අට්ටි යති හරායති jigucchati. මොකද්ද අට්ටි යති කිව්වේ? මේක පෙලෙනවා මොනවද පෙලෙන්නේ? දැන් ඉතින් පෙලෙන හැටි බලන්න ඕනේ. මනසයෙන් හිතන්න ඕනේ. මේ කය මොනවද පෙලෙනවා? දැයි මේ ඇඳුම් අරන් පොරවගෙන ඉන්නේ උදේට එහෙම. සීතලෙන් පෙලෙනවනේ. ඇයි පවංග ගහ ඉන්නේ? උස්නේම් පෙලෙනවනේ. ඇයි කෑම කන්නේ හොය හොය පැන පැන? ඉක්මන් කරලා දියන් බඩි කිනී කියන්නේ. බඩ සායින් පෙලෙනවා. අනේ යකෝ දිව කිල්ලෙන්න එනවා ඉක්මන් කරලා වතුර ටිකක් දියන්. මොකද? පිපාසයෙන් පෙලෙනවා. මෙන්න අනිච්ච ලක්ෂණ. අට්ටි යති කියන්නේ ඕකයි. ඉතිර නෑ ඉතිර නෑ කිය කින්න නෙමෙයි පෙන්වුවේ හුඟක් එහාට බලන්න තියෙනවා. මේ කයේ හැටි බලන ක්‍රමයක්. මොකද යන්නේ වේ ටිකක් අරන් ඉන්නේ ඇයි? ලෙඩෙන් පෙලෙනවා. මොකද ඔළුව අල්ලගෙන ඉන්නේ පාත් කරගෙන. ඉතින් එකක් උමයි. ඔළුව කැක්කුවෙන් පෙලෙනවා. මොකද ඒ පපුව අල්ලගෙන පපුවේ කැක්කුවෙන් පෙලෙනවා. මොකද ඒ බඩ අත ගගා බඩේ කැක්කුවෙන් පෙලෙනවා. ඇයි ඔය යටි බඩ අත ගගා ඉන්නේ? යටි බඩ කොර වෙලා පෙලෙනවා. ඇයි ඔය කොන්ද රත් තියාගෙන හැබරි හැබරි ඉන්නේ? කොන්ද කැක්කුවෙන් පෙලෙනවා. ඇයි ඔය කකුල අත ගගා ඉන්නේ හන්දි අත ගන්න? අනේ බලන්නකො හරි වැඩේ නේ ආතරයි ටීස්ලු. මොකෙන් දනිස් කැක්කුව හන්දි කැක්කුවෙන් පෙලෙනවා. මොකද මේ පිඹ පිඹා ඉන්නේ තනින් තන පුල්ලි දාලා ඇඟේ. බලපුවාම හැම හොරි හැදිලා වන වෙලා ඒ වගේ දේ වලින් පෙලෙනවා. මොකද වටපිට බල බල කොච්චර හරි දඟලන්නේ. ඇස් පේන්නේ නැහැ මගේ. ඇස් පේන්නේ නැතිකමින් පෙලෙනවා. ඔය කොච්චර හරි කන දික් කර කර මොකද කරන්නේ? කන් ඇහෙන්නේ නැහැ. කන් ඇහෙන්නේ නැතිකමින් පෙලෙනවා. පෙලෙන්නේ නැති එකක් තියෙනවාද මේ කයේ හැල්ලක් නැහැ කියලා බලාගෙන යනවා. බලනකොට පේනවා. හැමතැනම පෙලෙනේවා මිසක් පෙලෙන්නේ නැති එකක් දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් කය හැදිලා තියෙන්නේ මොනවැන්ද? ලක්ෂ කෝටි ගණන් පෙලෙනේවෙන්. නොපෙලෙන කයක් නැන්නම්. පෙලෙන කය අනිත්‍යයි. ඇයි එහෙම කියන්නේ? පෙළෙනාට කවුරුවක් කැමති නැහැ. ඉච්ඡ නැහැ. කැමති නැහැ. නව සිද්ධ වෙන්නේ මොකද්ද? ඉච්ඡසේ නැති එකක්. අනිච්ච දෙයක්. මෙන්න පෙළෙන එකෙන් අනිච්ච දැනගන්න හැටි. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමේ අපිට වෙන ක්‍රමයකින් දකින්න බෑ ආදීන ওই ක්‍රමෙන් දකින්න ඕනේ. ඊට පස්සේ පෙන්වන තව ක්‍රමයක්. හරායති මේ කය ගැන බලන්න තව එකක්. ඒ මොකද්ද වෙන්නේ? ඉතින් මෙහෙම එක හොඳයි කියලා හදාගෙන හැඩ වැඩ වෙවි මං ලස්සනයි මගේ සුදුයි මගේ මෙහෙමයි කිය කියනනම් කොච්චර ලැජ්ජ නැතිදද? මෝඩකමට ඇත්ත වැහිලා හිටන් මේවල මේ පෙළිනේව අල්ලාගෙන මේවා වටිනාකම් කියනවනම් මොනතරම් මෝඩකමක්ද? ලැජ්ජා වෙන්න ඕන කාරණයක්. නිතරම හිතන්න පුරුදු වෙනවා. කය වර්ණා කරන්න යන්නේ කය හැඩ කරගෙන ලස්සන පෙන්වන්න යන්නේ නැහැ. Tamanටම ලැජ්ජා හිතෙනවා. මොකක් නිසාද? මේ වගේ අසාර කයක් අරගෙන වැඩක් නැති හිද්දයක් අරගෙන වැහැරිලා මැරිලා කුණු වෙලා දීලකඩ වෙලා යන හැම ඉලෙම පෙළෙන හොඳයි කියලා පෙන්වන්න එකක් නැති මායාවකට හැවටිලා ඉඳගෙන මේකෙන් ලෝකයා රවට රවට මම තව මම ලස්සනයි මම හැඩයි කියනවා නම් මොනතරම් ලැජ්ජ නැති වැරද්ද ඒක. Tamanටම තේරෙන්න පටන් ගන්නවා ඇත්ත පේනකොට. අන්න ඒක වැටහුණා නම් තවත් දුරට අනිච්ච වැටහුණා. මොන අර්ථයෙන්ද මේක වර්ණනා කරන්න ලැජ්ජා හිතෙන අර්ථයක් ආවා. අන්නේ මට ඥානීය වැඩුණා නම් අනිත්‍ය ඥානීය තවත් වැඩි වෙලා වැඩිලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? jigucchati බලනවා හරි ලස්සනයි කියලා කණ්ණාඩියට ටිකලා බලනකොට පොඩ්ඩක් හිතලා බලනවා. මොනවද ලස්සනලා තියෙන්නේ? ඉතින් බලනකොට පේනවා මේ හංගඩේ දිහානේ බලන්නේ මේ පියරු දාලා වර මෙයා කරලා හදා හදා බලන්නේ හැඩ කර කර බලන්නේ මොකද්ද? මේක හංගඩයක් නේ. හංගඩ කෑල්ල ගලවලා පැත්තකින් තිබ්බොත් ඒක හොඳ එකක් ඒ. දකින්නවා එකින් එක. කෙස් ගස් ටික කවුරු හරි ඔළුව පීරලා දාලා තිනවා. අතු ගාගෙන ගිහලා කහල ගොඩේ කෙස් ටිකක් තිනවා. අරගෙන බලපුවාම ඉතින් ගන්න හරයක් තියෙන හොඳ එකක් කියකේ නෑනේ ලස්සන. එනම් මේ කෙස් වලින්ද මේ හැඩ වැඩ වැළුවේ. හැඩ කරලා පෙන්වන්න හැදුවේ කෙස් ටික ලස්සනයි කියලාද? අන්න දකින්න පටන් ගන්නවා. මොනවෙන්ද මේව හටගත්තේ? කලවන ආහාරයෙන් හටගෙන මල මුත්‍ර දෙකෙන් දීගු දිගුච්චති. ওই දෙකෙන් තමයි හැදිලා තියෙන්නේ. මල මුත්‍ර දෙකෙන් මෙච්චර කාලයකට කොයිතරම් කාලය ඇද්ද බීලා ඇද්ද කිලෝ කී දහහක් ගිලලා ඇද්ද වතුර ලීටර් කී දහහක් බීලා ඇද්ද කය කිරලා බලපුවාම තියෙන කීයද කිලෝ 30යි 40යි 50යි බොහොම ටිකයි ඉතින් මෙච්චර කාල කාපුවා මොනවද පිටවුණේ කියලා හැව මොනවෙන් කියන්නේ ජී වලින් පිට වෙලා තියෙනවා ගු වලින් පිට වෙලා තියෙනවා jigucchati ওই දෙකෙන් තමයි සැදිලා දිවිලා තියෙන්නේ එහෙනම් කාපු කිලෝ දහස් ගාණක් කාපු අක්කම මල මුත්‍රා වලින් පිට වෙලා ඉතුරු වෙලා තිබුණ එක මොකද වෙන්නේ හරි ලස්සනයිනේ මේ ඉතුරු වෙලා තියෙන කියලා හිතා ඉන්නවා හදිසියක් වුණා නාන්න බැරි වුණා ඇඟ තපය හොදාගන්න බැරි වුණා දවස් දෙකක් තුනක් හිටියා. දැන් සුවඳ එකක් තියනවා කියලා ඉඹල බැලුව කොහේ සුවඳක් පෙන්වන්නද? මල මුත්‍රා පිට වෙලා ගන්ධස්සාරේ බෑ. හොද හොද පිටින් සුවඳ උලවලා කියනවා මම සුවඳයි කියලා. අන්න හැවටුම. කයි හැටි බලන්නේ කයි නිසි හැටි බලන්න කැතර ඉඳ කියනවා නෙමෙයි. කයි හැටි බලා ගන්න ඕන නුවණින්. මේ කය කියන්නේ අපි බලාපොරොත්තු වෙන සුවඳ එකක් නන් නෙමෙයි. ඇයි සුවඳ කරන්නේ? ගඳ ගහන හින්දා. එහෙනම් මොකටද සුවඳ කළේ? අනික් අයටත් එකලා මේ කුණු කය ගඳයිනේ. කුණු කය ගඳ හින්දා සුවඳ කරනවා මිසක් මං සුවඳෙක් වෙන්න නම් සුවඳ වෙනවා නෙමෙයි කියලා සුවඳ කරන්න ඕන. එතකොටයි ඒකෙන් යථාර්ථය දකින්නේ. ඉන ගඳ ගහ ඉඳ කියනවා නෙමෙයි, නාන්න නැතුව ඉඳ කියනවා නෙමෙයි, බුද්ධහම එහෙම එකක් නෙමෙයි. ඇයි මම නාන්නේ? ගඳ ගහන කුණු ගොඩ හොදා ගන්නද? ඇයි හොදන්නේ? වටපිටාව ඉන්න අනික් මිනිස්සුන්ටත් ඒ ගඳ විහුලන්න බැරුව යනවනේ නැන්න. ඇයි මේ ඇඳුම් හොදන්නේ? කිල්ටු ගන්ධාසාරේ මටත් බෑ නිකට කිල්ටු ගඳයි මොකද කරන්නේ? කුණු කයිල දාපු ඇඳුමත් පිරිසිදු එක කැත වෙලා ගිහිල්ලා ජරා වෙලා කිල්ටු වෙලානේ. අන්න දකින්නවා. කයේ හැටි, කායानुපස්සනාව වඩන හැටි. දැන් මොකද්ද කරන්නේ එහෙම බලබලා අන්න කයේ ස්වභාවයේ යථාර්ථයෙන් දකිනවා. මල මුත්‍රා ගොල්ලා කන්තිරේ මැරිලා ගියාය දකිනවා. තරුණ කාලේ මැරෙනවා, ළමා කාලේ මැරෙනවා. මැදි වයසේදී මැරෙනවා. අර ලස්සනයි කීකේ හිටපය ඕන තරම් මැරිච්ච අය දකිනවා. ඉතින් අපි හිතලා බලනවා මේ මැරිච්ච කෙනා දවසක් ගියාම දෙකක් ගියාම තුනක් ගියාම මොකද්ද වෙන්නේ? ඉදිවිලා කුණු වෙලා ඕජස් ගලනකොට කවදාවත් ළඟින් යන්න පුළුවන්ද? ඉතිරිලා තිබිච්ච ජීගූ ටික තමයි වලමු උතර ටික තමයි කුණු වෙලා ගන්ධස්සාර වෙරුව ඕජස් වශයෙන් වැක්කෙරුනේ. පණුවන් ගැහුවේ. එහෙම එකක් තමයි මේ ඉතුරුලා තියෙන හරියට. එහෙනම් කන බොන කෑම බීම වලින් මල මුත්‍රා නොවන එකක්වත් මේකයි තියෙනවද? පිට කරන ටිකත් මල මුත්‍ර ඉතුරු හරියත් මල මුත්‍ර. අන්න දකින්නවා. ওই ටික දකින්නකොට අනේ මේ රූපේ නැත්නම් මේ හදාගත කය අනිත්‍යයි කියන්නේ මේකනේ. මේ අනිත්‍ය කයේ හැටි මේකයි. එන එබඳු අනිත්‍ය වන්නා වූ කයක් කොහොමද සැප වෙන්නේ? මෙන්න මේ જાතියේ පෙලෙනවා නම් මේ જાතියේ කුණු ගොඩක් අපිට සැප දෙනවා කිව්වොත් කොහොමද වෙන්නේ? අපි හිතා ඉන්නවා මිස මේකෙන් සැප ගන්න. මේ කුණු ගොඩ දෙන්නේ දුකනේ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. අන්න දකින්නවා. ඉතින් ඒ දුක විඳ විඳ මේක ගොඩනගනගා හිටියොත් ලැබෙච්ච සාරත්වය මොකද්ද? ලැබෙන සාරත්වයක් නෑ 100ක් අවුරුද්දක් වුණු වතුරලා තුර ඉදියට නලා හිටියත් කකා හිටියත් මොනවා කරත් අන්තිමට මොකද වෙන්නේ? මහ පොළොවට කුණු වෙලා පස්සේ පණුවන් ගහලා දිරලා හිටන් ඉවර වෙනවා මිසක් අසාරකයක්ම තිබුණා මිසක් සාරකයක් නම් හම්බෙලා නෑ. එහෙනම් මොකද්ද? අනත්තං අසාරකට්ටේ නාති. ආත්ම නෑ ආත්ම නෑ කියන්නේ නෙමෙයි කිව්වේ. අසාරයිනි. මොකද්ද තියෙන හරේ? ওই ටික බලන්න පෙන්නවා. ආත්ම කියන එක ඔය වෛදික කියන කොටසක් හිටියා. ඒ කියන්නේ බමුණු කොටසක්. ඒ බමුණු කොටසගේ අදහසක් ඔය ආත්ම කියන කතාව. ඕක අපිට බුදුදහමට තිබිච්ච එකක් නෙමෙයි. ආත්මානාත්ම. ආත්ම තියනවා කියලා ඒ පිරිසක් කියකේ හිටියා. ඒ පිරිස ආත්ම කියන්නේ මොනවද දහපුවාම? සදාතනිකත්වයේ අවිපරිණාමිකත්වයේ මේ සදාතනික යමක් තියෙනවා ආත්මය කියලා. ඒක කවදාවත් පරිවර්තනය වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ මේක වසී වසඟ කරගන්න පුළුවන්. වසීතාවේ ආත්ම වසීතාවේ. ඔන්න ඔය જાතියේ කාරණා තුනකින් ආත්ම කියන වචනේ වැන්නා. තව කොටසක් කියන්න පටන් ගත්තා. ඔය කියන එකක්වත් උතල නැහැ. මරුණාට පස්සේ ඔක්කොම ඉවරයි. පව් කෙරුවට විදිදෙහෙකුත් නැහැ. ඔය ආත්මේ තිබුණොත් තමයි විඳින්නේ. ඒක නැත්නම් මොන පව් කර කර හිටියත් මරලාට පස්සේ ඉවරයි. ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතර හතර කොටසට ගියා. හුස්ම උඩට ගියා ඉවරයි. ආත්ම නැහැ කියන එකනාගේවත් අනාත්ම කියන එකනාගේ දෘෂ්ටිය ඕකයි. ඔන්න ඒ කාරණාතික බුදුරජාන් වහන්සේ පිළිගත්තේ නැහැ. ආත්ම ඇත ආත්ම නැත කියන එක අහක් කරලා දාලා මේ ධර්ම අර්ථය දීලා තිබුණා ඒක තමයි හැඟ වුනේ. අනත්තං අසාර කට්ඨේ නාති. අසාරයි කියන අර්ථයෙන් අනත්තයි කියනවා. සාරත්වයක් නෑ මේක ගන්න. ඔහොම බලන්න කියලා පෙන්වුවා. අන්න බුද්ධ ධාමි තියෙන අනත්ත කියලා කියන්නේ ඔන්න ඕකට. ඒ වෙනුවට අනිච්ච අනිත්‍ය කරලා අනත්ත අනාත්ම කරලා වටිනා අර්ථ දෙකක් වැහුවට පස්සේ නිවන් දකින්න තිලක්ෂණේ වැහුණා. අරගතෝ නිවන් දකින්න වැහුණොත් කොච්චරක කොහොමද නිවන් දකින්නේ? නුවණට ගෝචර ඉන්නේ මොකද්ද? මෙන්න මේක තෝරා ගන්න ඕනේ. ඒතර මේ කය මුල් කරගෙන ওই විදිහට බලන්න ඕනේ අට්ඨියති හරායති jigucchati. කය අනිත්‍ය වශයෙන් බලන්න, දුක්ඛ වශයෙන් බලන්න, අනාත්ම වශයෙන් බලන්න. මෙන්න මේ ටික බලනකොට කියනවා කායානුපස්සනාව. දැන් ඕක විතරක් බලනකොට අනිකව බැරිලා ඉවරයි. අනේ මෙහෙම කයක් අරගෙනද මේ ආස්වාදයෙන් වින්දනය බලන්න මම බලාපොරොත්තු උනේ. මොන හරයක් ඇති වින්දනයක්ද? ඒක වැටහුණා නම් වේදනාව දැක්කා වේදනාවේ යථාර්ථය දැක්කා වේදනානුපස්සනාව. තවත් මේ කය හොඳයි කියලා හිත තියාගෙන අතන හොඳයි මෙතන හොඳයි කියලා හිතාගෙන ඉන්නවනම් ඒ ඒ හිතේ මොන හොඳක්ද? චිත්තානුපස්සනාව දැක්කා ලෝක ධර්මතාවය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගොඩවල් මිසක් නිත්‍ය සුඛ අත්‍ය කිසි දෙයක් මේකේ නැහැ කියලා දැක්කහම ධම්මානුපස්සනාව දැකලා ඉවරයි. එහෙනම් මොකද්ද දැක්කේ? සතර සතිපට්ඨානෙ උතන. එකක් දකින්නකොට අනිත් තුනත් පූර්ණ වෙනවා. එහෙනම් දකින්න ඕනේ කායානුපස්සනාව වඩන හැටි. ඉතින් සතර සතිපට්ඨානෙ වඩනකොට ওই විදිහට වඩනකොට පළවෙනි එක වඩනකොට අනික්වා වැඩෙනවා. ඉතින් මේක හිතලා බලන්න ඔය කිව්ව ක්‍රමවේදේ. හොඳට මතක තියාගෙන සාහට කණ්ඩ මොකක් හරි අහුවෙච්චාම ඔබ හිතන්න පුරුදු වෙන්න ඕනේ. මොකද්ද මේ හැදෙන්නේ? ගන්නවා කණ්ඩ මොනවද ගන්නෙ? සාහදයා. ජීවහංච පටිච්ච රසේච උපජ්ජති ජීවහා විඥාන. පටිච්ච උපාදක ලෝක මතක තියාගන්න. දිවට රසයක් ගැටනහම જીවහා විඥානය පහළ වුණා. දිවත් රසයත් જીවහා විඥානයත් එකතු වෙනකොට තින්නා සංගති පස්සෝ ස්පර්ශයක් ආවා. මුන ස්පර්ශයක් දාවි. රස දෙවන ස්පර්ශයක්. රස දනවන ස්පර්ශයක් ඇවිදවහම මොකද වෙලා තියෙන්නේ? පස්සපත්ත්‍ය වේදනා. ඒ ස්පර්ශ ප්‍රත්‍ය වේදනාවක් ආවා. මුන වේදනාවක් දාවි. සැපයි සැපයි කියලා හිතන මුලා වේදනාවක්. වේදනාපත්‍ය තණ්හා ඒකේ ඇලුනා තණ්හාපත්‍ය උපාදාන ඒකේ බැඳුනා උපාදානපත්‍ය භව කර්ම භවටපත් වුණා භවපත්‍ය ජාති මතු උපතට හේතුවක් හදාගත්තා රාහවලන තාකල් ඒක රාසා තියෙන තාකල් මතු උපතින් බේරෙන්න බෑ එහෙනම් මොකද උපදින්නේ මේ කුණු ගොඩ ආයි කුණු කයින් බේරෙන්න බෑ ආයි එකක් හැදෙනවා අන්න බලන හැටි හරි ලස්සනයි බැලුවම කක් හරි දිහැ දැක පටිච්චසමුපාදයේ වැස්සා චක්කුංච පටිච්ච රූපේච උපදී චක්කු විඥාන ඇහැ තියනවා රූපේ තියනවා ඒ දෙක අරමුණ දැයිට මොකද උනේ රූපය චක්කු විඥානය බලන පෙනෙන හිතක් හදාගත්තා බලන්න පුළුවන් જાතිය හිතක් හැදුනා ඒකට පේනවා චක්කු විඥානය කිව්වා බැනී වශයෙන් පෙනී වශයෙන් දැනෙනවා දැන් මොකද්ද වෙන්නේ තින්නම් සංගති පාසෝ ඔය ඇහැයි රූපයයි චක්කු විඥානයයි දෙක එකතු වෙන නිසා හටගත්ත ක්‍රියාදාමයේ ප්‍රතිඵලය මොකද්ද? ස්පර්ශයක් හටගත්තා. මොන ස්පර්ශයක්ද? ආශා කරන මනවලන එකක් හොයන්න ගන්න ස්පර්ශය. පස්සපත්‍ය වේදනා. ඒකෙන් වින්දනයක් ආවා. හරි රසනයි. වේදනාපත්‍ය තණ්හා ඇරුණා. අර ගන්න හැටනම් ළඟ තියා ගන්න හැටනම් බදා ගන්න හැටනම් අදහසක් ආවා. තණ්හාපත්‍ය උපාදානං වුණා. මොකද්ද වුනේ? කාම භාවයටපත් වුණා. භාවත්‍ය ಜಾති කාම ಜಾතිකය කියලා උපදිනවා. නවත්තන්න බෑ. එහෙනම් මොකද ඉපදුනේ? දුක්ඛස්කන්ධයක්ම ඉපදුනා. මොකද්ද සිද්ධ වුනේ? දුකට හේතුවකින්ම පහළ වුණා නිකන් පහළ වුණේ නෑ. එහෙනම් මේක මොකද වෙන්නේ? තවදුරටත් දුක ගෙනියන්න වෙනවා. වැඩක් නැති දර්ශන පස්සේ යන්නේ නෑ. ඇහැ සංවර කරගන්නවා. කන්ට ශබ්දයක් එනවා. මොකද්ද උනේ? සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාන කනට සද්දයක් ඇහිලා සෝත විඥානයකුත් පහළ වුණා සද්දයක් ඇදිලා අරමුණු වෙලා තින්නම් සංගති පස්ව මේ තුනත් එක්කලා සංගයක් වුණා මොකද සංගය කිව්වේ කිලේශයක් පහළ වුණා කෙලෙස් සහගත ස්පර්ශයක් සංස්පර්ශයක් පසපත්‍ය වේදනා ඒකෙන් ඒ ක්ලේශ සහගත වන්නා වූ වින්දනයක් ආවා වේදනාපච්චය තණ්හා ඇලුනා තණ්හාපච්චය උපාදානං එකේ බැඳුනා කාම භවයේමයි වාපච්චය ජාති කාම ජාති කියකුණා අයි කලක් හම්බෙන එකෙක් වුණා එහෙනම් ඌට ඇස් දෙකක් තෝනේ කන් දෙකක් තෝනේ ඔක්කොම හම්බෙනවා අයිහැරය සුවඳක් ආව ආග්‍රහණය කළා ෂා හරි සුවඳයි ප්‍රියමනාපේ වර්ණා කළොත් මොකද්ද වෙන්නේ ගානංච පරිච්ඡ ගන්ධේති උපජ්ජති ගාන විඥානත් ඉන්න සංගති පස්සෝ ගානියත් ඒ ගන්ධයත් ඒ දෙකත් එකතු වෙලා හටගත්ත ගාන විඥානේවත් ගඳ නැත්නම් ගන්ධයේ සුවඳය දැකින හිතත් පහළ වුණා. තින්න සංගති පස්ස ඕකෙන් සංගයක් හටගත්තා සංස්පර්ශය. ඒ මොකද්ද? ආශා කරන ස්පර්ශයක් ආවා. ගන්ධය ස්පර්ශ කරන්න. පසපත්‍ය වේදනා අන්න එකෙන් හටගත් ආග්‍රහණය මුල් කරත් වින්දනේ. වේදනාපත්‍ය තණ්හා ඒ කියන උපාදාන තණ්හාපත්‍ය උපාදාන ඒකේ බැඳෙන උපාදානපත්‍ය භව. එහෙනම් කාම ගන්ධය කියලා හිත වැදුනා. බාපත්‍යා ಜಾති කාම ಜಾති කියක උපන්නා. ওই තින් තාකල් ಜಾතිය නතර කරන්න බෑ. දිවට රසයක් එනවා. ෂා හරි මරු රසේ. හිත හිතා විදිනවා තලු ගගහ. මොකද වෙන්නේ? ජීවහංච පරිච්ඡ රසේති උපපතේ ජීවහා විඥානං තින්න සංගති පස්සෝ. ආපු හැටි බලනවා. දිවත් රසයත් මුල් කරගෙන ජීවහා විඥානය පහළ වෙලා ওই තුනේ නිසා ඇති වුණ ආස්වාදයක් ඇද්ද? ඒ ස්පර්ශයේ සංස්පර්ශයයි නැත්නම් රස වැදීමට ගත්ත සමත සංස්පර්ශයක්. ඒකෙන් මොකක්ද උනේ සංපස්සජා වේදනා, පසපත්‍ය වේදනා කියලා පහළ වුණා. ඒකෙන් මොකක්ද හිතෙන වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන. තණ්හා උපාදාන ලැබුණ රතේ මුල් කරගෙන. උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති රස භවටපත් වුණා. රස හොයන්නේ භවටපත් වුණා. රස හොයන જાතියක කියලා හිටන් මනස පිහිටියා. කර්ම භවයේ. මෙන්න මතු භවයට හේතු වෙන්නා වූ කර්ම භවයේ ගොඩ නැගෙන හැටි. කයට පහසක් ලැබෙනවා. අනේ මෙහෙම පහස කොච්චර සුවද? යලි යලි විඳින්න ඇත්නම් අදහසක් ඇති කරගත්තාම කායංච පලිච්ච පොට්ටබ්බේව උපපජති පොට්ටබ්බේච උපපජති කාය විඥාන. කයයි ස්පර්ශයයි කාය විඥානය තුනක් හටගත්තා. තින්නම් සංගති පාස්සෝ. ওই තුනේ තියෙන ක්ලේශය මුල් කරගෙන ස්පර්ශය හටගත්තා සංස්පර්ශය. පසපත්‍ය වේදනා ඒකෙන් ආස්වාද විඳින විඳනයක් ආවා. ඒක හරි ප්‍රියයි වේදනාපත්‍ය තණ්හා ඇලුනා. තණ්හාපත්‍ය උපාදානං බැඳුනා. උපාදානපත්‍ය භව කාම ස්පර්ශයක් වෙන බවටපත් වුණා. භවපත්‍ය ජාති කාම ජාති කීකුණා. මොකේද පිහිටියේ? කාම භවයේ පිහිටියා කර්ම භවයේ වශයෙන්. මෙන්න ලෝකේ උපදින්න යන හැටි, මුල පුරන හැටි. දැන් ඕක දකින්න ඕනේ. දැක දැකයි මේ වගේ අවස්ථාවක් එනකොට මොහොතකින් හිතන්න පුරුදු වෙන්න ඕනේ පරිත්‍යාසම්පන්නව ගොඩනගෙන ක්‍රම වේදේ. ඒතවර දකින්නවා මෙබඳු අරමුණක් මෙබඳු මිත්‍යා දෘෂ්ටියෙන් මේ බඳු ආකාර ලෝකයේ බැඳෙන දෘෂ්ටියකින් ඇසුරු කරන්න ගියොත් ඒ හේතු කොටගෙන කාම භවයේ උපදින්න හේතු වෙන කර්ම භවයේ ගොඩ නැගෙනවා. ඒ කර්ම භවයේ විඥානීය බීජය වෙනවා. කර්මයේ කුඹරයි විඥානීය බීජයයි. තෘෂ්ණාව ජලයයි අවිද්‍යාව බැම්මයි. අවිද්‍යාව බැම්මේ වටවි තෘෂ්ණා ජලයෙන් පෙගුණ කර්මයේ නැමැති මූරේ පිහිටිය විඥාන නැමැති බීජය මතු පුනර්භවයට හේතු වෙලා පිහිටනවා. අන්න එකෙන් තමයි මේ භවයේ මැරෙනකොට පුනර්භවයෙන් ආයි භවයක් හැරෙන જાතියක් උපදින්නේ. ඉපදුනේ මොකද්ද? අර කියන කේසලොම් නියදා සම්මාස්නහරයට ඇට විදුලි කියලා පටන් ගත්ත කුණුගොඩ විදක් වෙන එකක් නෙමෙයි. ඒත් ඉතින් කුසලයක් කියලා ගත්ත එකනාට. ලෝභ දේශ මොහ ආදීන් දුෂ්ට වුණා නම් ඕකෙන් හටගන්නේ තිරිසංකය. මහාන්තත්ත්ව විතරවන මහත් කයක් වෙන්නත් පුළුවන්. සුත්‍ර වැඩකලොක් සුත්‍ර ජීවිතයට නිකන් පහත් වෙන්නත් පුළුවන්. විවිධාකාර ක්‍රමවලින් එවඳු වන්නාව කයක් ගත්තොත් සතර අපාගත වෙන්නත් ඒ මගේ හේතු වෙනවා. එහෙනම් හිතන්න ඕනේ මෙන්න පැවැත්ම හැදෙන හැටි. මේක දැක්ක ගමන් මොකද කරන්නේ? ඒක නිරෝධ කරන පැත්තට එනවා. ඒක හරියාකාර කරුණු දැනගන්න ඊළඟ ඉදිරියට තව ටිකක් විස්තර කරගමු.